ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පාඨන දේශකයන්න් වහන්සේ නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදයේ මහා පිරිවෙනේ ආචාර්ය වේයල්දෙණිය ශ්‍රී බෝධිමලු විජේනන්දනාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක පූජ්‍යපාද කුඩගම සුමංගල ස්වාමින් වහන්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුකරානි අසාධෝනි අත්තනෝ අහිතානිච යං වේ හිතං ච සාධෝච තං වේ පරම දුක් කරන්ති ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික බෞද්ධ පින්නතුනි පින්වතියනි වෙමු පින්නතුනි මා මුලින් පැහැදිලි කළ ගාථා දේශනාව සුකරාණිය සාදූනි කියන ගාථා දේශනාව දේශනා කරන්නේ දේවදත්ත හාමුදුරුව වරබයා එක්තරා දවසක දේවදත්ත හාමුදුරුව ලෞතර බුදු පියාණන් වහන්සේගේ භික්ෂූන් භික්ෂු මහා සංඝයා ભેද බින්න කරන්න එක සිතුවිල්ලක් ඇති කරගන්නවා මේ සිතුවිල්ලත් එක්ක දේවදත්ත හාමුදුරුවෝ දිවුරමට යන පාර දිගේ ගමන් කරනකොට හම් වෙනවා හාමුදුරුව කෙනෙක් ඒ ආනන්ද හාමුදුරුව ආනන්ද හාමුදුරුව කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ උපස්ථායකයාණන් වහන්සේ කතා කරනවා නන්දහාමුදුරුවන්ට මම අදින් පස්සේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල ජීවත් වෙන්නේ නැහැ. මමත් එක්ක 509ක් අයින් වෙලා යනවා. අපි ඉවත් වෙලා යනවා. ඔය දහමට වඩා දහමක් මම ඒ හාමුදුරුවරුන්ට ආයුෂ්මතුන් වහන්සේලාට කියා දෙනවා කියලා දෙව්දත් හාමුදුරුව ප්‍රකාශ කරනවා මේක පින්නතුනි මහා දුෂ්ට ප්‍රකාශයක් ආනන්ද හාමුදුරුව ලෞතර බුදු පියාණන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට මේ කාරණාවන් පැහැදිලි කරලා දෙනවා ස්වාමීනි දෙව්දත් හාමුදුරුව මේ වාගේ කතාවක් කිව්වා කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේදී පැහැදිලි කරනවා තමාගේ මෙලවට පරලවට අයහපතට විපතට හේතු වන දේ කරන මෙලවත් තැවෙන ක්‍රියා කරන මෙලවත් වැළපෙන ක්‍රියා කරන මෙලවත් දුක්ඛදායක ක්‍රියාවන් කරන කරන්න පුළුවන් වෙන එක මහා පාසු දෙයක් සමහර මිනිස්සු මෙලව පරලව මේ සියලු තැන්වලම දුක්ඛදායක වෙන්න ක්‍රියාත්මක වෙනවා ක්‍රියාවන් කරනවා නමුත් මෙලව මෙන්ම පරලවට යහපත හේතු වන දේනුව හේතු වන සුභ සිද්ධිය හේතු වන දේවල් කරන එක හරිය අපහසුයි කියලා මේ ලෝකේ ඉන්නවා පින්නතුනි මෝඩ අඥාන බාල පුද්ගලයෝ මේ මෝඩ අඥාන බාල පුද්ගලයෝ මිහිරි දෙයක් කියලා හිතාගෙන විවිධ පව්කම් කරනවා. පන්සිල් සමාදන් වෙන්නේ නැහැ. ඒවා කඩනවා බිඳිනවා. Taman තෝනෑ විදිහට ජීවිතය හදාගෙන යන්න පෙළඹෙනවා. ප්‍රාණඝාත කරනවා අදත්තාදාන කරනවා රාමෙර පාවිච්චි කරනවා මේවා තුලින් පුද්ගල මනස බිඳව ගන්නවා ආධ්‍යාත්මික ජීවිතය විනාශ කර ගන්නවා එහෙම මිනිස්සු මෝඩයන් අඥානයන් බාලයන් විදිහටයි දහම තුල හඳුන්වන්නේ පව්කම් කරන එක්කෙනා මధుවා මඤ්ඤතේ බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති බාල පුද්ගලයා පවක් කරනකොට මිහිරි දෙයක් කියලා හිතාගෙන රසවත් දෙයක් කියලා හිතාගෙන පව්කම් කරනවා ඒ වාතුලින් ජීවත් වෙනවා ඒ වුණාට ඒ පව පැහිලා පැහිලා විපාක දෙන්නේ එනකොට එතකොට තමා බාලයා දුකටපත් වෙන්නේ වේදනාවන් විඳින්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ජීවමාන අවස්ථාවේ තුන්ද සූකරිකලා වගේ කට්ටිය හිටියා කිංචා මානවිකා වගේ කට්ටිය හිටියා දේවදත්ත හාමුදුරුව වගේ කට්ටිය හිටියා ඒ හැම දෙනාම පින්නතුනි පව්කම් කළා ඒ පහුකම් ජීවිතේ මිහිරියාවක් විදියට වින්දා නමුත් අවාසනාවට මරණාසන්න අවස්ථාවේ ඒ හැම ජීවිතයක්ම දුක්ඛදායක වෙනවා වේදනාභරිත වෙනවා අජාසත් රජුරෝ බිම්බිසාර රජුරවන්ව පියාව ඝාතනය කරලා රාජ්‍යත්වයේ ලබාගෙන සතුට හොයාගෙන ජීවක වෙදතුමා හින්දා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ හදවතේ සතුට ඇති කරගන්නවා ජීවිතේ ඊළඟට වරදක් නොකරන තත්වයකට එනවා එහෙනම් පින්නතුනි යම් පවක් කරාට පස්සේ ඒ පවා අපිට විපාක දෙනවා අපිට ඒකෙන් තැවෙන්න සිද්ධ වෙනවා අපට අපේ ඇහැට රූපයක් කනට ශබ්දයක් දිවට රසත් ශරීරයට ස්පර්ශයත් මේ සියලු දේවල් අපට ලැබෙනවා. හැබැයි පින්නතුනි මේ හැම දෙයක්ම తాවකාලිකයි. මේ తాවකාලික ජීවිතේ ගත ගත කරනකොට විවිධ අරමුණු මම කියලා අරගත්තාම මගේ කියලා ගත්තාම ආත්මග්‍රහණයෙන් ගත්තාම අපිට අපාතින් වරදවල් වෙනවා අඩුපාඩුකම් වෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝක කිසි දෙයක් මම කියලා මගේ කියලා ගන්න කියලා දේශනා කරේ නැහැ. මේ සියලු දේවල් අත්හරින්න වෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ධර්මාන යුගයේදී සුමේද පඬිතුමා නියත විවරණ ලබනවා ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟින් අනාගතේ මතු බුදු වෙනවා කියලා. ඊට පස්සේ සුමේද පඬිතුමා පින්නතුනේ විවිධ දේවල් පාරමිතා පුරනවා ඔයාදී වශයෙන් ඇවිල්ලා වෙස්සන්තර වාගේ ආත්ම භාවයන් තුලට එනවා වෙසතුරු රජුරෝ හැම දෙයක්ම දන් දෙනවා සුදු ඇතුන් දන් දුන්නා ඒ විතරක් නෙවෙයි රාජ්‍යත්වයේ දන් දුන්නා සමාජ තමන් සතු හැම දෙයක්ම දන් දීලා ජීවිතේ කරන්න බැරි දානයක් සිද්ධ කරනවා ඒ තමා අඹු දරුවන් දන් දෙන එක. එහෙම දන් දීලා හුරුවක් ගත්ත අපේ බෝසතාණන් වහන්සේ සිදුවත් චරිතයට එනවා සිදුවත් චරිතයේ තුලදී පින්නතුනේ දන් දෙන්නේ නැහැ අත්හරිනවා. රාජ්‍යත්වය අත්හරිනවා. දරුවා අත්හරිනවා. පියා අත්හරිනවා. බිරිඳ අත්හරිනවා. සියලු දේවල් අත්හරිනවා. එහෙමනම් යමක් පුරුදු කරගෙන යනකොට පුළුවන්කම ලැබෙනවා අත්හැරලා සතුටු වෙන්න. ඒ නිසා අපේ ජීවිතවලදී අපි නරක දේවල් නොකර විවිධ අරමුණු අරගෙන ඒව මම කරගත්තාම මගේ කරගත්තාම ඒකෙන් වෙන්නේ මම තව තවත් සසරට යන එක මේ සියලු දේවල් తాවකාලිකයි අපි ඇහෙන් රූපයක් දකිනවා හරි සතුටකටපත් වෙනවා ප්‍රීතියකටපත් වෙනවා. නමුත් ඒ රූපය තුල තියෙන අස්ථාවර බව, අනිත්‍යතාවය, භංගත්වය, විනාශත්වය මේ සියලු දේවල් අපි දකින්නේ නැහැ. මේ ලබන తాවකාලික සතුටට දහම තුල උගන්වන්නේ පින්වතුනි අස්සාද සුඛය කියලා. පසින්දුරන් පිනෙව්වට පස්සේ తాවකාලිකව පසින්දුරන් පිනෙව්වහම ඇති වෙන සුවය අස්සාද සුවය කියලා තමයි පැහැදිලි කරන්නේ. මංගල පරාභව සූත්‍රවලදී අපට අපේ ජීවිත පිළිබඳව මේ ආකාරයෙන් පැහැදිලි කරලා දෙනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී පුද්ගලයන් පිරිහෙන කාරණාවන් දේශනා කරනවා ඒක එක තැනක තියෙනවා පින්නතුනේ ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුකං යම්කිසි පුද්ගලයෙක් ඉත්ති දුත්තෝ ස්ත්‍රී දූර්ත වෙනවා නම් සුරා දුත්තෝ සුරා දූර්ත වෙනවා නම් අක්ක දුත්තෝ දූ කිලියට කැමති වෙලා ඇල්ල ජීවත් වෙනවා නම් ලද්දන් ලද්දන් විනාශේති ලබන ලබන දේවල් විනාශ කරගන්නවා සම්පරා භවතෝ මුකං ඒ පුද්ගලයා මෙලවත් පිරිහෙනවා පරලවත් පිරිහෙනවා එහෙමනම් පින්නතුනේ අපේ ජීවිතවල මේ අරමුණු අරගෙන මම මගේ කියලා හිතාගෙන සාධනීය කරගෙන ජීවත් වෙන්න ගත්තාම අපේ ජීවිත වරදින්න පුළුවන්. එක්තරා දවසක මහරහතන් වහන්සේ නම මගදිගේ වඩිනකොට තවත් කාන්තාවක් හාමුදුරුවන්ට මුණ ගැහෙනවා. උන් වහන්සේ පින්ඳ පාති වැඩගෙන එනවා. පිරිමියෙක් හම්බෙනවා. මේ මිනිස්සයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේන මාවත දිගේ ස්ත්‍රියක් දැක්කාද අනේ මහත්තයෝ මං ස්ත්‍රියක් නම් දැක්කේ නෑ මම දැක්කා ඇට සැකිල්ලක් ගමන් කරගෙන යනවා බලන්න පින්නතුනේ අපේ හාමුදුරුවරු යතිවරු යථාර්ථයෙන් ජීවිතේ දැක්ක හැටි සැබෑ සංකල්පයෙන් ජීවිතය අවබෝධ කරගත්ත හැටි ඒ නිසා ඔබටත් මටත් මේ ජීවිතේ විමුක්තියක් අවශ්‍යයි. ඒ විමුක්තිය ලබා ගන්න අපි අපේ ජීවිත පිළිබඳව ලබන්නට වෙන්නේ පින්නතුනේ යථාර්ථග්‍රහණයෙන්. ස්ත්‍රී දූර්ත වෙන එක, සුරා දූර්ත වෙන එක, දූකෙලියේ නියැලෙන එක පිරිහීමට කාරණාවක්ලු. බරණැස් නුවර මහා ධනවත් සිටුවරයෙක් හිටියා. මේ ධනවත් සිටුවරයා තමන්ගේ දරුවට සිටු පුත්‍රයාට කිසිම අධ්‍යාපනයක් දුන්නේ නැහැ. 40 කෝටියක් ධනයේ තියෙන මේ සිටු කුමාරයා සතුටින් ජීවත් වෙන්න පෙළඹුණා කාලයක් යනකොට අම්මයි තාත්තයි මිය ගියා විවාහයක් කරගත්තා සිටු කුමරියයි සිටු කුමරයි අර ධනය පුළුවන් තරම් වියදම් කරලා අර ධනය අනිසි විදියට යොදවලා සතුටින් කල් ගත කරනකොට කාලයක් යනකොට මේ ධනය ක්ෂය වෙනවා. ඒ දෙන්න ස්ත්‍රී දූර්ත වෙනවා, පුරුෂ දූර්ත වෙනවා. දූකිලිය නියැලෙනවා. සුරා දූර්ත වෙනවා, අකටයුතුකම් කරනවා. මෙහෙම ඉන්න මේ සිටු කුමාරයා සිටු කුමාරිය කාලයක් යනකොට ආර්ථික වශයෙන් ප්‍රපාතයට හැලෙනවා මානසික වශයෙන් ප්‍රපාතයට හැලෙනවා මාලිගාව පවා අහිමි වෙන මේ දෙන්න පැටි දෙකක් අරගෙන මාවතට එන්නේ සිඟාකාලා ජීවත් වෙන්නේ 40 කෝටියක් ධනෙ තිබෙන මේ තරුණයයි තරුණියයි මේ කාලයේ වෙනකොට පින්නතුනේ පැටියක් අරගෙන හිඟා කනවා යාචකෙක් වාගේ එක්තරා දවසක අපේ බුදුරජාණන් වහන්සේ මාවත දිගේ වඩිනකොට මේ දෙන්න හාමුදුරුවන්ගෙන් ඉල්ලෙනවා ආහාරයට යම ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ පැහැදිලි කරනවා ආනන්ද මේ දෙන්න දුටුවාද එහි ස්වාමීනි යාචකයෝ දෙන්නේ නෑ ආනන්ද මීට ඉස්සෙල්ලා අර මහදන සිටුවරයෙක් හිටියා ඒ සිටුවරයාට පුතෙක් හිටියා අන්නේ පුතා තමා මේ ඒ පුතාගේ බිරිඳ තමා මේ ඉන්නේ මේ දෙන්න අකටයුතුකම් කරලා ධනෙ විනාශ කරගෙන සියල්ල නැති වුණාට පස්සේ දැන් මහමගට එන්නේ යාචකයෙක් වාගේ ආහාර හොයාගෙන බලන්න ආනන්ද මේ මිනිස්සු ජීවිතයේ පිළිබඳව අවබෝධයකින් තොරව ක්‍රියා කරන හැටි අපට පැහැදිලි වෙනවා පින්නතුනි මේ අවස්ථාවේදී අපේ ජීවිත පිළිබඳව අවබෝධයේ අනවබෝධයෙන් කටයුතු කරනකොට ජීවිත වරදින්න පුළුවන් විනාශ වෙන්න පුළුවන් අර්ථයෙන් පිරෙහෙන්න පුළුවන් ඔබට හොඳ හිතක් හොඳ හදවතක් මනසක් තියෙනවා ඒ නිසා කාරුණික බෞද්ධ පින්නතුනි ජීවිතය පිළිබඳව අව탁සේරු කරන්න එපා ජීවිතය පිළිබඳව අඩු탁සේරු කරන්න එපා මේ ජීවිතේ ගොඩාක් වටිනවා ඔබ මේ ජීවිතයේදී ලබාගෙන තියෙන්නේ උතුම් මනුෂ්‍යත්වයක් ඒ මිනිස් බව රැකගෙන සදාචාරාත්මක විදියට ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ වාගේම තමයි අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටිය කාලෙක මේ වාගේ කාලෙක ඉන්න අපි ඇයි අකට යුතුයකම් කරලා මනුෂ්‍යත්වයේ කළසගන්නේ සුරාවට ලොල් වෙන්න එපා නරකට ලොල් වෙන්න එපා ඔබ නරකට ලොල් වෙන හැම මොහොතකම මං මමක් කියන චේතනාව ඇති කරගන්න. මං පියෙක් කියන චේතනාව ඇති කරගන්න. මම සහෝදරයෙක් කියන සංකල්පය මවා ගන්න. මම සහෝදරියක් කියන සංකල්පය මවා ගන්න. ඒ නිසා එහෙම මවාගෙන අපිට ඇතිවෙන හැඟීම් පාලනය කරලා චර්යාවන් හදාගෙන අපේ ජීවිත හොඳ ආකාරයෙන් ගොඩනගා ගන්න අපි පෙළඹෙමු. පින්නතුනි මේ වැරදි වැඩ කරන්නේ අපි විවිධ දේවල් වලට එළඹෙන හින්දා වැරදි වැඩ කරනකොට හරියට අවසානයේ අපිට පශ්චාත්තාපයට එන්න සිද්ධ වේවි විලක් ළඟ සිලිච්ච විලක් ළඟ ගහක වයසට ගියපු කොස්වා ලිහිණියෙක් වාගේ ආහාරයක් නැතිව පිපාසයෙන් පීඩිත වෙලා ජීවිතේ දුක්ඛදායක කරගන්න අපට සිද්ධ වේවි. ඒ සිද්ධ වෙන්නේ අපි නරක විදිහට අයහපත් විදිහට චර්යාවන් ගෙනිච්චොත් එහෙම ඔබ යම් කිසි විදිහකින් යම් ක්‍රියාවක් කරනවා නම් නරකක් කරනවා නම් පින්නතුනි අත්අභ්‍යාදාය සංවත්තති ඒ සියලු දේවල් Tamanගේ ජීවිතයේ අයහපතට හේතු වෙනවා පරබ්බ්‍යාදාය සංවත්තති අනිත් එක්කිනාගේ මිනිසුන්ගේ අන්‍යයන්ගේ අහිත පිණිස අනර්ථය පිණිස ඒ ක්‍රියාවලියෙන් හේතු වෙනවා නරක දේවල් කරනකොට ඒ විතරක් නෙවෙයි උභයබ්බ්‍යාදාය සංවත්තති අනුන්ගේ තමන්ගේ මේ අප දෙගොල්ලන්ගෙම අනර්ථය පිණිස හේතු වෙනවා අපි නරක දේවල් කරනකොට නමුත් අපි හොඳ දේවල් කරනකොට නත්තබ්බ්‍යාදාය සංවත්තති. Tamanට අහිත පිණිස හේතු වෙන්නේ නැ. නපරබ්බ්‍යාදාය සංවත්තති. අනිත් එක්කිනාගේ අහිත පිණිස හේතු වෙන්නේ නැ. නෝභ්‍යබ්බ්‍යාදාය සංවත්තති. මේ දෙගොල්ලන්ගෙම අහිත පිණිස ඒ දේවල් හේතු වෙන්නේ නැ. යහපතක් කරනකොට මුළු ලෝකයම සුවපත් වෙනවා හරියට මලක් වාගේ සුවඳවත් වෙනවා මලක් වාගේ ලස්සන වෙනවා ලෝකයම මලක් වාගේ ඒ නිසා ලෝකයේ ජීවත් වන අපට පින්නතුනේ අනුසෝතගාමී වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනුසෝතගාමි වෙනවා කියලා කියන්නේ ගඟක් ගලාගෙන යන්නේ පහළට. අපේ ජීවිතත් අපේ යන්නන් වාලේ ගමන් කරගෙන ගියොත් එහෙම නරක පැත්තට ගලාගෙන යන්න සැලැස්සුවොත් එහෙම මේ අනුසෝතගාමී වෙන එක දිගින් දිගට අපේ ජීවිත විනාශ වෙන එක ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන්නේ අනුසෝතගාමී වෙන එක නෙවෙයි පටිසෝතගාමී වෙන එක උන් වහන්සේ පාත්‍රය දියට තැන්පත් කරලා අදිෂ්ඨානයක් කරනවා මේ පාත්‍රයේ උඩුගම් බලා යනවනම් මම අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. උන්වහන්සේ ගමන් කළේ උඩුගම් බලා යෑමක් පින්නතුනි. මේ වෙනකොට ලෝකයේ අනිත්‍යත්වයේ තියෙනවා දුක්ඛත්වයේ තිබුණා වේදනාව තිබුණා මේ හැම දෙයකින්ම සංකරණය වෙලා දුක තුල ජීවත් වුණා නම් දුකින් සමා ජීවිතේ ගත කරා නම් උන්වහන්සේ පින්නතුනි ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. නමුත් ඒ සියලු දේවල් අයින් කරලා දුක වෙනුවෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අපිට උගන්වනවා මේ විමුක්තිය අමාරුවෙන් ලබා ගන්න පුළුවන් කියන එක. ඒ නිසා පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේ වැඩිය මග යමින් මේ ජීවිතයේ සැබෑ යථාර්ථය හොයාගෙන යන්න වෙනවා. අපි එහෙම හොයාගෙන යනකොට අපේ ජීවිතයේ යථාර්ථය අපට ලැජ්ජ වෙන්න, බිය වෙන්න සිද්ධ වේවි. පව් කියලා කියන්නේ අපේ ජීවිත වලින් අයින් කළ යුතු එකක්. පව් කරන්න එපා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමවිත්‍යාචාර, සුරාමේරය මේවා කරන්න එපා. මේවා වැරදි දේවල්. ඒවා තුලින් පින්නතුනේ තවත් එක්කෙනෙකුට අයහපතක් වෙනවා. අනාගත පරම්පරාවට අයහපතක් වේවි. ඒවා සිද්ධ නොකල ඔබ ජීවිතේ හොඳ දේවල් වර්ධනය කරගන්න. පව් කරනකොට ලැජ්ජාව ඇති වෙනවා, බිය ඇති වෙනවා. පවට ලැජ්ජා වෙන එකයි බිය වෙන එකටයි පැහැදිලි කරන්නේ දේව ධර්මය කියලා. පින්නතුනි පවු නොකරගෙන අපි යථාර්ථයෙන් ජීවිතය දැක්කොත් අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ගමන් කරගෙන යන්න. චතුරාර්ය සත්‍යයේන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය විස්තර කරන තැන තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. පින්නතුනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආදී වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනවා අංගුත්තර නිකායේ සම්මා දිට්ඨිය විස්තර කරනවා పూర్වට මෙන්න මේ විදිහට නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේනනුප්පන්නානං වා කුසලා ධම්මා uppajjanti uppannang වා කුසලා ධම්මා භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතහිදම් භික්කවේ සම්මා දිට්ඨි මහණෙනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම හොඳ හොඳ දැක්ම නිවැරදි දැක්ම කියන එක නූපන් කුසල කර්ම ඉපදවන්නත් උපන් කුසල කර්ම වැඩි දියුණු කරගන්නත් හේතු වන ධර්මයක් වෙයි නම් ඒකේ මුල් තැන ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික සම්මා දිට්ඨිය තුලින් අකුසල් අයින් කරලා කුසල් වඩාගෙන මේ ජීවිතය හදාගන්න මගේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා තත්කාලීන සමාජයේ තුල හිතිය තිබුණා දෙසටක් මුත්‍යා දෘෂ්ටිකාගම් ඒ ආගම් අතර ආචාර්යවරු 6 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාගෙන් එක්කෙනෙක් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට නත්ති දින්නම් දුන් දේවල් වල විපාකනේ නත්ති යත්තං යාගයේ විපාකනේ නත්ති හුතං ළඟට ගෙනල්ලා දෙන දානයේ පින්නේ කුසල කර්මයන්නේ නත්ති මාතා මවෙක් නෑ නත්ති පිතා පියෙක් නෑ මේ ආදී වශයෙන් පින්නතනි බලන්න මේ සමාජය තුල දුන් දෙයි විපාක නැහැ කියනවා නම් මවෙක් නැහැ කියනවා නම් ආදරණීය පියෙක් නැහැ කියලා කියනවා නම් ඒ දේශනාවන් වල තියෙන්නේ අනර්ථකාරී ස්වરૂපයක් මේ දේ දකින් අපේ බුදු පියාණන් වහන්සේ කර්මය හා කර්මඵලය විශ්වාස කරවලා පැහැදිලි කරනවා අත්ති දින්නම් මහණෙනි දුන් දේවල් වල ප්‍රතිවිපාක තියෙනවා අත්ති යුක්තං දානයේ විපාක තියෙනවා අත්ති හොතං ළඟට ගෙනල්ලා පමුණවා දෙන්න දානවල කුසල කර්මයන් විපාක තියෙනවා අත්ති සුකට දුක්කට කම්මානම් ඵල විපාකෝ හොඳ නරක කර්මවල ප්‍රතිවිපාක තියෙනවා අපේ ජීවිතවල අත්ති පරලෝකෝ පරලෝකයක් තියෙනවා. අත්ති මාතා මවක් ඉන්නවා. අත්ති පිතා පියෙක් ඉන්නවා. මේ ආදී වශයෙන් මේ ජීවිතයේ යහපත් දේවල් අපට පෙන්වනවා. ඔබ ඔබේ අම්මට තාත්තට ගොඩාක් ආදරය කරන්න. ඔබ ඔබේ මමට පියාට සලකන්න. මේක ලොකු දෙයක්. මේක මංගල කාරණාවක්. මගේ ජීවිතයේදී ලොකම වස්තුව තමා මව පියා පින්නතුනි දහ දුක් විඳලා ජීවත් කරවපු අපිව අමාරුවෙන් ගොඩනගපු අපිව රැකගන්නේ මව්පියන් කොච්චර ආශිර්වාද කළාද දුක් විඳලාද ඒ හින්දා ඒ මව්වරුන්ට ජීවිතේ කවදාවත් ආදරණීය බෝසත් දරුවෙක් විදිහට බෝසත් මිනිසෙක් විදිහට දුකක් දෙන්න එපා කඳුලක් දෙන්න එපා වේදනාවක් දෙන්න එපා ඔබ ඔබේ මව්පියන් ආදරයෙන් රැක බලා ගන්න අපට අවසානයේ පින්නතුනේ එක තැනකදී මරණාසන්න අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේදී මම මව්පියන්ට සැලකුවා පුළුවන් විදියට සැලකුවා මේ දේවල් මතක් වෙනකොට ඇති වෙනවා සීමිත සතුටක් මම්මගේ අම්මටයි තාත්තටයි පුළුවන් තරම් හොඳට සැලකුවා කියලා අන්න එදාට අපිට සතුටු වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියන එක හොඳට නිවැරදිව දකින එක අයහපත නොකරන එක යහපත කරන එක කුසල ධර්මයන් වර්ධනය කරගන්න එකයි සම්මා සංකප්පය තමා ඊළඟට තියෙන්නේ අපේ යහපත් දැකීමක් තියනවා නම් ඊළඟට ඇති වෙන්නේ පින්නතුනේ සම්මා සංකප්පය යහපත් කල්පනාව මේක ලෞතර බුදු පියාණන් වහන්සේ කාරණා තුනක් ඔස්සේ විග්‍රහ කරනවා නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියලා නෙක්ඛම්ම සංකප්පය කියලා කියන්නේ වස්තුන්ගෙන් වෙන්වීමේ යහපත් කල්පනාව නෙක්ඛම්ම සංකප්ප නෛෂ්ක්‍රම්‍ය සංකල්පය වස්තුන් රැස් කරගන්නකොට ඇති වෙනවා ලෝභය වස්තුන් ගොඩ ගහ ගන්නකොට ඇති වෙනවා ආසාව වස්තුන් තැම්පත් කරගන්නකොට ඇති වෙනවා ඒ පිළිබඳව හැඟීම් එතකොට වෙන්නේ පින්නතුනි අපි තව තමත් සසරට ඇඳ බැඳ දමන එකයි සිද්ධ වෙන්නේ ඒ නිසා නෙක්ඛම්ම සංකප්පය වස්තුන්ගෙන් වෙන්වීම ගොඩක් වටිනවා සිදුවත් කුමාරයා ඒ සිද්ධ කළේ නෙක්ඛම්ම සංකල්පයේ පරමාදර්ශ අවස්ථාවක්. අව්‍යාපාද සංකප්පය කියන්නේ ක්‍රෝධ කිරීමේ ආදීනව සලකාගෙන මෙත් වැඩීමේ සංකල්පය තමයි අව්‍යාපාද සංකප්පය කියලා කියන්නේ. ක්‍රෝධ කරන එක අයහපත් දෙයක්. ඇති වෙන්නේ හදවතේ තරාව, ඇති වෙන්නේ හදවතේ වෛරය, ඇති වෙන්නේ හදවතේ වේදනාව, දුක, සංతాපය, දුම් දුම්නස. ඒ නිසා පින්නතුනේ මේ දේවල් අයින් කරලා මෙත් වඩනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා අව්‍යාපාද සංකප්පයේ උපරිම සංකල්පේ නෙලා ගන්න. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ තවත් එක්කෙනෙකුට සතෙකුට ලෝකයාට අවිහිංසාවක් කරන්නේ නැහැ, වේදනාවක් දෙන්නේ නැහැ, පීඩාවකටපත් කරන්නේ නැහැ, ඝාතනය කරන්නේ කියන ලොකු පරමාදර්ශ අදහසක් තමයි අවිහිංසා සංකප්පයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එහෙමනම් පින්නතුණි අපිට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේදී අනිත් කෙනෙකුට ආදරය කරලා හොඳ ජීවිතයක් ගත කරන්න මේ සංකල්ප වලින් සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන කතා කරන එක. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අතමා චෞසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං මුත්‍යතාවුසෝ සම්මා වාචා මහණෙනි සම්මා වාචාව කියන්නේ මුසාවාදා වේරමණී බොරුවෙන් වැළකෙන එක පිසුනා වාචා වේරමණී කේලම් කීමෙන් වළකින එක පරුසා වාචා වේරමණී නරක වචන කියන එකෙන් වැළකෙන එක සම්පප්පලාපා හිස් වචන කියන එකෙන් වේරමණී වැළකෙන එක අයං මුච්චතාවසෝ සම්මා වාචා මහණෙනි මේක තමා සම්මා වාචා කියලා කියන්නේ පින්නතුනේ අපි අපේ ජීවිතයේදී කවදාවත් බොරුවකට තනක් දෙන්න එපා. කේලමකට තනක් දෙන්න එපා. නරක වචනයකට, පරුස වචනයකට තනක් දෙන්න එපා. උතුම් මනුෂ්‍යත්වයක් ලබාගත්ත මම, උතුම් මනුෂ්‍යත්වයක් ලබාගත් ඔබ ඔබේ ජීවිතයේ හැමදාම සත්‍ය කතා කරන්න, නිවැරදිව කතා කරන්න. ලෞතර බුදු පියාණන් වහන්සේගේ හඬට නම් කරනවා ධක්මස්වරය කියලා. උන්වහන්සේ ජීවිතේ සසර පින්නතුනේ විවිධ දේවල් සිද්ධ කරනවා නමුත් ජීවිතේ සසර කවදාවත්ම බොරුවක් කියලා නෑ. ඒ බොරුවක් නොකීමේ විපාකය නිසා තමා ප්‍රතිවිපාකයේ තමා උන්වහන්සේට ධක්මස්වරය හටගන්නේ. ඒ නිසා පින්නතුනි අපි අපේ ජීවිතයේදී යම් යම් දේවල් හුරු පුරුදු කරගන්න වෙනවා. මිනිසෙක් වශයෙන් ඉන්න ඔබට මේවා හුරු පුරුදු කරගන්න එක අමාරු නෑ ඔබට පුළුවන් ඔබ කැප වෙන්න ඔබ ඇප වෙන්න ඔබ ඔබට ආදරය කරන්න එතකොට පින්නතුනි නිවැරදිව හොඳ වචන කතා කරමින් සමාජයට පරමා දර්ශමත් වූ ජීවිතයක් ගත කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා ඒක ඔබේ ජීවිතයේ විමුක්තියේ එක්තරා පැතිකඩක් විවරණය කරાવી ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මම කවදාවත් බොරුවක් කියන්නේ නැහැ, කේලමක් කියන්නේ නැහැ, නරක වචනයක් කියන්නේ නැහැ, ඒ වාගේම හිස් වචනයක් කතා කියන්නේ නැහැ. ධම්මේ කතාව තුන්නේ භාවේන මන් දැහැමි කතා කරනවා දැහැමි කතා කරන්න මට බැරි නම් මන් තෝෂ්ණීම් භූත භාවයෙන් මෙනෙහි කරගෙන ඉන්නවා මේ සංකල්ප ඇති කරගන්න දහම තුල පින්නතුනි උගන්වන්නේ කය වචන කය වචන මනස කියන මේ තුනේ සංවර බව සම්මා කම්මන්ත කියන එක ලෞතර බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා කතමා චාඋසෝ සම්මා කම්මන්තෝ මහණෙනි මොකද්ද සම්මා කර්මාන්තයේ කටයුත්ත කියන්නේ පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං මුච්ඡතා උසෝ සම්මා කම්මන්තෝ ත්‍රිවිධ කාය දුස්චරිතයෙන් වළකිනේක සම්මා කම්මන්තේ හැටියට හඳුන්වා දෙනවා ප්‍රාණඝාතය කරන්නේ කම්මං කියන්නේ පින්නතුනේ කර්මය ක්‍රියාව මම හිත මම යමක් කරනවා නම් ඒක ක්‍රියාවක් බවට පරිවර්තනය වෙනවා මං හොඳ දෙයක් කරනවා නම් ඒක හොඳ කර්මයක් බවටත් නරක දෙයක් කරනවා නම් ඒක නරක කර්මයේ හැටියටත් විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේදී කවදාවත්ම නරක කටයුතු කරන්න එපා. හොඳ දේවල් කරන්න, හොඳ දේවල් තුළ ඔබේ ජීවිතය හදාගන්න. සම්මා ආජීවය කියලා කියන තැන ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉදාවුසෝ ආර්ය ශාවකෝ මිච්ඡා ජීවං පහය මහණෙනි මේ ආර්ය ශාවකයා මිත්‍යා ජීවේ අත්හැරලා සම්මා ජීවේන යහපත් දිවි පැවැත්මෙන් ජීවත් වෙනවනම් මේක තමා සම්මා ජීවය කියලා කියන්නේ අපි කයින් වෙන වැරදි අයින් කරලා වචනයෙන් වෙන වැරදි අයින් කරලා නිවැරදිව හොඳින් ජීවත් වෙනවා නම් අපට පුළුවන්කම ලැබෙනවා හොඳ විදිහට සම්මා ආජීවය අනුව ජීවිත ගත කරන්න. පින්නතුනි අපි දැන් අපි දන්නවා අපි විවිධ වෙළඳාම් කරනවා අද වෙනකොට මේක ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වසවිත වෙළඳාම අයහපත් වෙළඳාමක් මස් පිණිස සතුන් වෙළඳාම අලහපත් වෙළඳාමක් වහල් භාවය පිණිස මිනිස් වෙළඳාම හරි නරක වෙළඳාමක් අවියාවිද වෙළඳාම් කරන ඒවා නරක දේවල් මේ වාගේ නරක අසංවර අනිත් කෙනාට අහිතක් වෙන අනර්ථයක් වෙන මේ වාගේ දේවල් අයින් කරලා නිවැරදිව ජීවිතේ චර්යාව ගෙනියනවා නම් කෘෂි කර්මාන්තයෙන් ඔබේ ජීවිතේ සකස ගන්නවා නම් එතන ලොකු වටිනාකමක් තියෙනවා. සම්මා වායාම කියලා කියන්නේ පින්නතුනේ අපේ ජීවිතයේදී නූපන් අකුසල් නොයිපදවන එක මගේ ජීවිතයේදී හදාගත්ත නැති උපදවාගත්ත නැති අකුසල් මම ගොඩනගා ගන්නේ නේ ඒ වගේම තමා උපන් අකුසල දුරු කරන්න ඕනේ ඉපදෙලා මගේ ජීවිතේ ඉපදිච්ච අකුසල් තියනවා නම් මේ වයින් කරන්න ඕනේ මේ වයින් වේවා කියන සංකල්ප ඔබේ හදවතේ තියෙන්න වෙනවා නූපන් කුසල උපදවන එකක් උපන් කුසල කර්ම වර්ධනය කරගන්න එකක් තමා සම්මා වායාම කියලා කියන්නේ යහපත් වෑයම යහපත්ව අපේ උත්සාහවත් මේ කටයුතු සිද්ධ කරගත යුතු වෙනවා එතකොට අපිට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව මේ ජීවිත ගත කරගෙන යන්න ඔබ ජීවිතේ කවදාවත් පින්නතුනේ අකුසල් කරන්න එපා අකුසල් දුරු කරන්න පුළුවන් කුසල් කරන්න කුසල් වර්ධනය කරගන්න පුළුවන් සම්මා සති කියලා කියන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන ධර්මය මෙනෙහි කරන එක ඒවා තුල සිත මෙහෙව ගන්න එක සිත පිහිටුවා ගන්න එක හරියට පින්නතුනේ කුළු ගොනේ බඳු හිත සතර සතිපට්ඨානයේ නැමැති කැඹෙහි බැඳලා කණුවේ බැඳලා සිත দমনය කර ගැනීමට සති කියන රැහන අරගෙන අපි උත්සාහවත් වෙන්න ඕනේ. අන්න එදාට පුළුවන් මට මගේ ජීවිතය පිළිබඳව සතුටු වෙන්න. සම්මා සතිය ස්මෘතිය කියන්නේ ඒකට සිහියන බාගන්න සිහියෙන් කටයුතු කරන්න අපි අසිහියෙන් කටයුතු කළ යුතුනේ සම්මා සමාධිය කියන්නේ යහපත් සමාධිය ඔබ පොය දවසට විහාරස්ථානයට යන්නේ ඒ සමාධිය අපේක්ෂා කරගෙන. බෝ මළුව තුල තැන්පත් වෙන්නේ සමාධිය අපේක්ෂා කරගෙන. ඔබ ඔබේ ජීවිතේ පුළුවන් තරම් සමාධියට තනක් දෙන්න, දැහැන්ගත වෙන්න, සමාධිගත වෙන්න, පින්නතුණිය එතකොට ජීවිතය හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා ලෞතුරා බුදු පියාණන් වහන්සේ කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසාය සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ කියලා පැහැදිලි කරනවා කයින් සංවර වෙනවා නම් ඒක හොඳයි වාචාය සංවරෝ සාදු වචනයෙන් සංවර වෙනවා නම් ඒකත් හොඳයි මනසාය සංවරෝ සාදු මනසින් සංවර වෙන එක ඒකත් හොඳයි ඒ විතරක් නෙවෙයි සාදු සබ්බත සංවරෝ හැම තැනම සංවර වෙන එක පින්වතනි හොඳයි. ඔබ ඔබේ ජීවිතේ අකටයුත්තක් කරා නම් ඔබ අසංවර වුණා නම් සිත කය වචනෙන් අන්නේදා ඔබ වින්දේ පීඩාව. එදා ඔබව දුෂ්ටයෙක් නරක මිනිස්සෙක් කියලා සමාජයේ පිළිකෙව් කළා ප්‍රතික්ෂේප කළා ඒ වුණාට ඔබ ඔබේ ජීවිතේ කයින් සංවර වෙලා මනසින් සංවර වෙලා වචනයෙන් සංවර වෙලා ක්‍රියා කරපු හැම අවස්ථාවකම ඔබ වින්ද පින්නතුනේ යහපත් දේවල් මිනිස්සු අපට කිව්වා එදා අපි වාසය කරන්න ඕන කියලා සත්පුරුෂයා කියලා කිව්වා යහපත් මිනිසෙක් කියලා කිව්වා එහෙමනම් ඔබ ඔබේ ජීවිතයේ යහපත් චර්යා ඇති කරගන්න, නිවැරදි චර්යාවන් ඇති කරගෙන, නිවැරදි විදිහට හොඳින් ජීවත් වෙන්න පෙළඹෙන්න, අඩුපාඩුකම් අයින් කරගන්න, හරියට පින්නතුනි ඉරේලී සාරය, පොළවේ සාරය, පොහොරවල සාරය උරාගෙන හැදෙන ගොයන් ගහ කිරි වැඩෙන කාලෙදී ඒක ආකාශයට ඍජුවම බලපාන විදිහට ගහේ කෙලින් හිටිනවා. නමුත් මොකද වෙන්නේ? කාලයක් යනකොට කිරි පැහෙන්න ගත්තට පස්සේ මේ ගොයම් කරල වී කරල ආයෙත් බිමට නැමෙනවා වගේ නිහතමානී බව ජීවිතය ඇති කරගන්න. මේ නිහතමානීකමයි අපේ ජීවිතවල ගොඩාක් වටින්නේ. ඒ නිසා පින්නතුනේ අපේ ජීවිතවල අපි අඩුපාඩුකම් අයින් කරගෙන නිවැරදිව හොඳින් ජීවිතය ගත කරගමු අන්න එදාට අපිට අපේ විමුක්තිය උදා කරගන්න පුළුවන් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තී අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදේ මහපිරිවෙණේ ආචාර්ය දේවැල්දෙණිය ශ්‍රී බෝධිමලු විජේනන්දනාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කුඩගම සුමංගල ස්වාමින් වහන්සේයි.